අන්න එහෙම යන ඇත්තන තමයි බුදුරජාණන්සේ මේ ගෝතමක චේතිය සූත්‍රයේ පොඩි ඉඟියක් දෙනවා පොඩි උනන්දුවක් දෙනවා පොඩි උත්ප්‍රේරණයක් දෙනවා ඔගොල්ලෝ මෙච්චර කැප කරලා කරනවා නම් මිතරම් කැප වෙලා කැප වෙලා මේ යෙදෙනවා නම් බුදුරජාණන් වහන්සේ උපයාස්පයා ගන්නලා දී අදිෂ්ඨාන ශක්තිය එහෙම නැත්නම් සර්වඥතා ඥානයේ ලකුණු තුනක් කියලා දෙනවා බුදුරජාණන් වහන්සේ මේක හරිද වැරදිද කියලා තේරුම් ගැනීමට තුනට වැඩි ඇති සමාලාට. නැත්නම් තුනට අඩුවත් ඇති මේ සූත්‍රයේ තියෙන්නේ තික නිපාතේ කාරණා තුනයි. මේ කාරණා තුන අපි වැඩමුළු ඉවරනකොට පුළුවන් තරම් සාකච්ඡා ධර්මදේශනා මාර්ගයෙන් දැනගන්න බලාපොරොත්තු. එතකොට අපිට තේරෙනවා මෙන්න මේවට හදාගත්ත මයින්ඩ් සෙට් එකක් මේකට හදාගත්ත මානසිකත්වයක් ඇති කෙනෙකුට විතරයි බුදුජානනාංශය ආමන්ත්‍රණය කරන්නේ. එහෙම නැත්නම් මේ වගේ වැඩමුළුවක උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් වෙයි. ඒ නිසා අපි වැඩමුළුවේ යන දවසේද අපි මේ වැඩමුළුව මොකද්ද කියලා තේරුම් ගන්නෙ නැත්නම් වැඩමුළුවට එන දවසේද කියලා ගත්තොත් හරි වෙනස්. යන දවසේවත් තමයි ලැබෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. හොඳට පෙර පාරමිතා පුරුපයත්ව වැඩමුළුවට එනකොටමත් මේ මානසිකත්වයේ හදාගෙන ඉනවා. අපි ඒකට සූදානම් ශරීරය කියලා කියනවා. ඒකට හිත හදා ගන්නවායි කියලා. ඒ තමයි මේ අප්‍රමාද කියන වචනේ තේරුම. සතියට සමාන වචනයක් තියෙන අප්‍රමාදය කියලා කරන දෙයට පමා වෙන්න එපා. මේ වැඩේට යනකොට මම යන්නේ ඒකට සූදානම් ශරීරෙද. එමෙත වැඩි අතරමැදදීද මට මගේ බලාපොරොත්තු මගේ පරමාර්ථය තේරෙන්නේ. සමහරට වැඩේ ඉවර වෙලා ගිහිල්ලා තාම තේරෙන්නේ නැහැ. ඇයි මේ වැඩමුළු කරන්නේ? ඇයි භාවනා කරන්නේ? ඇයි සතිය වඩන්නේ කියලා වෙන්නත් පුළුවන්. ඒ අයට යොදන යොදන කාලයට සාපේක්ෂව යම් යම් ප්‍රතිඵල ලැබෙයි. නමුතර අවසානදී සඳහා එළඹෙනවා පෙළඹෙනවා සකස් වෙනවා කියන එක මානවයාගේ සම්දිස්ථානයක් මගේ සම්දිස්ථානයක් නෙවෙයි මගේ සම්දිස්ථානයකට වඩා ඒක මානවයා සතු පිපීමක් බුදුජානසික පහළ වීම ගැන අහන්න දෙයක් නැහැ ඈම රහතන් වහන්සේ නමක් මහරහතන් වහන්සේ නමක් ගේ පහළ වීම මානවයාගේ විශාල පිබිදීමක්. ඉතින් ඒකට ඒ සූදානම් වීම සියලුම ධර්මතා හැදිලා ඉන්න ඕන. ඉතින් අපි කරන්නේ පුළු පුළුවන් හැටියට අපේ දුප්පත්කමේ හැටියට අපේ ධර්මතා ඒව නැත්තම් කියනවා හේතු කාරණා කියලා. එහෙම නැත්තම් හේතු සම්පාදනය කර කර ඉන්න වෙලාව. ඒක එක්කනා එක එක විදිහවලට කරනවා. ඉතින් නමුත් මේ බුදුරජාණන් වහන්සේ දෙන <coughs> කාරණා තුන නම් අපි ඔක්කොටම එකයි. ඒක එකනයි එක විදිහට තේරුම් ගනිවි. ඒ තේරුම් ගන්න ප්‍රමාණය භවනාට යොදවලා වැටහෙන්නේ දැන් මට වැටහෙන්නේ දින කමඨාන් වාර්තා වලින් තමයි. එනත යණ යන්න ඉස්සලා දවසේ කියලා යනවා සංසාරණී වැඩක් නෑ බාන්තේ කර භාවනාවෙන් අපිට වැඩක් වුණේ නෑ කියලා කියලාත් යන ඇත්තෝ ඉන්නවා. සමහර යම්බෝ මේ දෙයක් නම් කවදාකවත් අහලා නෑ බුදු අම්බෝ පුත්‍ර දෝ වටිනවා කියලා කියලා නැත්තොත් ඉන්නේ. නමුත් ඒක අපිට වැඩක් නෑ. බලමු උපරිමයෙන් මේ බුදුහාමුදුරුව කියලා තියෙන දේ තේරුම් අරගන්න. තේරුම් අරගෙන ඉතින් තම තම නැන පමණින් තේරුම් ගන්න හදනවා. ඒ වෙලාව ඒකට කතා පාබතේ නැත්තම් කතා ප්‍රස්තුතේ හදාගන්නේ බුදුරජාණන් වහන්සේ ඒකන් සමයන් භගවා කෝසා කෝ වේසාලියන් විහෙරති ගෝතමකේ චේතියේ වේසාලියේ ගෝතමක චේතියේ ඉන්නකොට නිසා ඒ ඒ ඒ නිදා නිදානේ නිසා මේකට ගෝතමක චේති සූත්‍රය කියලා තමයි දාලා තියෙන්නේ. තත්‍රකෝ භගවා බික්කු ආමන්තේසි. එතෙන්දී බුදුරජාණන්සේ මේ සංඝයා ආමන්ත්‍රණය කළා කියනවා මහණෙනි මම මේ යමක් කියන්න හදන්නේ දුවට හිතේ දරා ගන්න මේක මතක තියාගන්න. ඒ මොකද එදා ඒ නොකියවනම් අද අපිට ලැබෙන්නේ නැහැ. එදා ඒ බුදුරජාණන් වහන්සේ කියපු දේ මේ කණෙන් අහලා මේ කණෙන් ගියා නම් අපිට ඇහෙන්නේ නැහැ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලත් අවුරුදු 2600ක් ගිහිල්ලා අපිට මේ මීවද වාගේ වටිනා ධර්ම කොටස් අපිට ලැබිලා තිනවා බුද්ධ ශාසනය පිට කිසිම ආගමක මේ වාගේ ගැඹුරක් නැහැ. ඉතින් ඒකට අහනවා ප්‍රශ්නයක් ඒ ඇත්තෝ ඇයි අපේ ශාස්ත්‍රුන් වහන්සේ සරුවච්ච නෙවෙයිද? ඇයි අපේ ශාස්ත්‍රුන් වහන්සේට මේ ගැඹුරු ධර්ම තේරිලා නැද්දද? ඇයි අපේ පොත්වල නැත්තේ මේවා? ඒ නිසා මම ආර්දනා කරන මේ හැම කෙනෙකුටම ඒ සුද්ධ ලියවිල්ල කියවලා බලන්න. Hindu ආගමේ සුද්ධ ලියවිල්ල, මුස්ලිම් ආගමේ සුද්ධ ලියවිල්ල, ක්‍රිස්තියානි ආගමේ කියලා බලන්න ඒකයි මේ බුදුහාමුදුරුවෝ කියන දන කාරණාවයි අතර ලුණු විදිස් කරන ඕන කෙනෙකුට තේරෙනවා. මම ඒවා මේ පහත් කරන්න කතා කරනවා නෙමෙයි. ඉතින් ඒගොල්ලෝ ඒකට උත්තරයක් කියනවා. අපේ ශාස්ත්‍රුන් වහන්සේ සරුවච්ච වෙන්න ඇති. බුදුහරු අපේ ශාස්ත්‍රුණ වහන්සේවා කියන්නේ නමුත් ඒ අහගෙන හිටපු ගෝලයන්ට වැටහුනේ නෑ. ඒගොල්ලෝ මතක තියාගත්තේ නැති නිසා මතක තියෙන්නේ නිකන් සාමාන්‍ය සතපය 10 කැරි ටිකක් විතරයි. පටනා ධර්ම හැලිලා. දැන් මේක ඇහුවේ සමාහට රහතන් වහන්සේලා. එහෙම නැත්නම් සැදී පැහැදී වැඩ කරන අය. ඒගොල්ලෝ දැනගත්ත මම අහලා මම මේකෙන් සුද්ධ වෙනවා වගේම අපි වාගේ අවුරුදු 2600කට පස්සේ පහළ වෙන විනීජ ජනතාව වෙනුවෙන් මේවා අරසා වෙන්න ඕනේ. ඒ දවස්වල මේ වගේ රම්පත් රෝල් ලියීමක්වත් ගල්වල කෙටිලක්ක මොකක්වත් නැහැ. papu කැනැත්තේ තමයි ලියාගත්තේ. යන ජීවත් වීමෙන් තමයි මානුවර මේ නුවර නැද මාතලේ අලු විහාරයට එනකන් මේ විශාල ධර්මස්කන්ධයක් කටපාඩමේ ගෙනාවේ. ඒක හිතා ගන්න බෑ. නමුත් භාවනා කරන කෙනෙකුට ඒක එච්චරම අමාරු දෙයක් නෙමෙයි. එතකොට භාවනා කරනකොට එනේ දැනුමට කියන්නේ කොස්මික් ලයිබ්‍රරි කියලා. විශ්වගත පුස්තකාලයක් Taman ළඟට එනවා. නැත්නම් විශ්වගත පුස්තකාලයට ඕන වෙලාවට ප්ලග් වෙන්න පුළුවන්. ප්ලග් වෙලා සර්ච් කරලා බලපුවා ඔන්න කාරණාව තියෙනවා. එහෙම නැති කෙනෙකුට හිතෙනවා කොහොමද අපේ මෙච්චර දේවල් කටපාඩම් කරගන්න වෙන කණ්ඩ බොණ්ඩ වෙලාවක් නැද්ද? අම්බ කරන්න වෙලාවක් නැද්ද? කොහොමද මතක තියාගත්තේ කියලා නේද? භාවනා කරගෙන යනකොට හරියට රටක යුද්ධයක් තිබිලා නැති වුණාට පස්සේ ඒ රට දියුණු වෙනවනේ. යුද්ධ තියෙනකොට දියුණු වෙන්නේ නැහැ. එහෙම යුද්ධයක් තිබිලා යුද්ධෙන් පස්සේ දිනු වෙච්ච නැති එකම රට ලංකාව. අනිත් හැම රටක්ම මේ තරම් යුද්ධයකට ගියත් පස්සේ විශාල ආර්ථික දියුණුවක් ආවා. ඉතින් අපි අපිත් කට අරගෙන හිටියා. හ්ම්. ඒක ඉතින් අපි <laughs> අපේ පෙරපිනක් වෙන්න ඇති. නමුත් කෙසේ නමුත් ඒ වගේ තමයි අපේ හිතේ තියෙන කෙලෙස් ටික අයින් වුණාට පස්සේ ඔය අපි මතක තියාගන්න අමාරුයි කියන සියල්ලම ඉබේම අපිට ආශිර්වාදයක් වශයෙන් ලැබෙනවා. ඉතින් ඒ නිසා මේක බරකට ගන්න එපා. ඔක්කොම මතක තියාගන්න ඕනේ භාවනා කරන්න නැත්නම් මේව නැතුව භාවනා හරියන්නේ නැහැ කියලා මේ මේ නොකරෙන වේදකමට කෝඳුරු තෙල් කලක් 7යි 7යි දෙන්න නෙමෙයි මම මේ කතා කරන්නේ. මම මේ කියන්න හදන්නේ භාවනා කරන කෙනාට ලැබෙන ඒ මයින්ඩ් ස්පේස් කියලා කියනවා. මනසට ලැබෙන ඉඩ පුදුමාකාරයි. මොකද හේතුව පුදුරජාන්සේ උගන්වන්නේ මේ කාරණා තුනක පිහිටලා බුද්ධ ශ්‍රාවකයන්ට පෙන්වන්නේ කාරණා තුනක පිහිටලා පළවෙනිම කාරණාව තමයි බුදුරජාණන්සේ දාගන්නේ මම අභිඥා අභිඥා අභිඥායහම් බික්කවේ ධම්මදේශා මානි මම කතා කරන්නේ අත්දකලා ඉවර වෙලා න අනබිඥාය නොදන්න දෙයක් මම උඹලට කියලා දෙන්නේ නැහැ අද අපිට ඉස්කෝල් උගන්වන සියල්ලම කවදාකවත් අත්දකපුවා නෙවෙයිනේ. ඒ කරන විෂය භාර ගුරුවරයෙක් හෝ ප්‍රොෆෙසර් කෙනෙක් හෝ කවදාවත්ම අත්දකලා නැහැ. මාත් උත්සාහ කර හැම වෙලාවෙම අපේ අපච්චිට තරංගත් උන්දලාට කුෂි කර්මේ තේරෙන්නේ නැහැ. උන්දලා කළු ලෑල්ලක් පිරෙන්න ලියනවා. කොහෙන්දෝ පොතකින් අරගෙන ලියලා ওই ටික කටපාඩම් කරපුවම ප්‍රශ්නට අහන්නට උත්තර දුන්නොත් ඔන්න උඹත් පාස්. මේ එක ප්‍රොෆෙසර් කෙනෙක් කලිසම ගලවලා කුඹරට බහලා නැහැ. ඒ ජලය පිළිබඳව නැත්තම් හයිඩ්‍රොලොජි දන්න එකම කෙනෙක්වත් වතුරකට බහලා නැහැ. මේ පීනන්න උගන්වනවා අපිට. අපි වතුරටත් බැහැ දෙනවා ගොවිතැනුත් කරලා තියෙනසට අපිට නේ මේ ගහ දන්න අපිට නේ මුම් මේ කොල කඩා පාන්න හදන්නේ කියලා මේ විද්‍යාව කියන විශ්ේ තියෙන පුස්ස උගන්නන හැම වෙලාවෙම මම ඒක මගේ තියෙන ජඩ ගතියක් පර ගතියක් ගුරුවරයා හැල්ලු කරනවා හරිනේ මේ මිනිස්සයා මේ මේ මේ පොතක් අරගෙන ඩෙස්ක් එකට නැග්ගට පස්සේ පැලෙන්න කියනවා ඈදී අදාළ භාවයක් නෑ හැබැයි දැනගත්තේ නැත්නම් විභාගේ පේයි. ඒ නිසා අපිට දැනගන්න වෙනවා. දැන් බුදුරජාණන්සේ කියනවා අභිඥායාම් බික්කවේ ධම්මං දේශිස්සාමි නෝ අනබිඥාය. මහනි මම මේ දේශනා කරන්නේ ප්‍රත්‍යක්ෂ කරගත දෙයක්. නැත්නම් උඹලා බය කරලා අපාය යවන්නවක්වත් උඹලා බය කරලා අපේ පින්කැටේට කීයක් හරි ධම්ම ගන්නවක්වත් නැත්නම් උඹලා ගෙන්නලා මට වන්දව ගන්නවක්වත් නෙවෙයි.